کو شاعر نہ کہو میر کہ صاحب میں نے درد و غم کتنے کیے جمع تو دیوان ناز کی اس کے لب کی مناسبت کروں میور کی دھاولیا مدرسہ چڑی مدرسہ چڑی خدا چی جی، دھاگے نہ ප්‍රේමානාදය අහගෙන ඉන්නකොට පුදුමාකාර සතුටක් පුදුමාකාර ආදරණීය බවක් පුදුමාකාර මිහිරියාවක් රසයක් අපේ හිතට දැනෙනවා. ඒ නිසා මම කැමති මේ ප්‍රේමානාදය තව ටිකක් ඔබට අහන්න මේ තේමානාදය වගේම මේ තේමානාදයන් ඇසුරෙහි අපිට අහන්න ලැබෙන ගීතාවලිය කොයිතරම් ආදරණීය විදිහට රස විඳින්න පිළිබඳ කියලා මේ විවේකයේ එදා රාත්‍රියේ ඔබට රස විඳින්න ලබා දෙන්න සූදානම් වන වෙලාව. ಭಾರತ සිනමාවෙන් උපුටා ගැනුණු ಭಾರತ සිනමාවේ මීට දශක ගණනාවකට පෙර නිර්මාණය කෙරුණු ගීතාවලියක් ඔබට අපි සමීප කරවන වෙලාව. සතියෙන් සතිය ඔබේ ඉල්ලීම ඔබේ ආදරණීයත්වයට පත්වුණු ගීත ඇතුළත්ව අදත් මෙලෙස ඔබට රස විඳින්න ලැබෙන මේ විනාඩි කිහිපය අපේ ಭಾರತ සිනමාවේ මෙවුරු ගීතාවලිය ලෙසින් නම් කරන්නේ මధుර සංචලී විදිහට මුझे 一。 Thank you.

میرے سام کہ برایا ہے کیا ہے اگر میرا دل گیا مجھے تجا تجوا تج 1957 දී ඩිටෙක්ටිව් චිත්‍රපටයට ගැලවී ගීතයක් නිෂ්පාදනය කළ චිත්‍රපටය අමායා චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ ශක්ති සම්මත සංගීතවත් කළේ මුකුයිතත් දීපද රචන ශෛලේන්ද්‍ර ප්‍රධාන චරිත රංගපෑවා ප්‍රදීප් කුමාර් සමග මාලා සිං මේ විදිහට ඔබට ඉතාම රසවත් වුණු මිහිරි ගීතාවලියක් අද දවසේදීත් අපි මధుර සංජලී තුලින් ඔබට අහන්න ලබා දෙනවා. මේ ගීතය අහන්න මේ ගීතයත් ඔබ තාම රසවත්ව රස විඳින ගීතයක් වඩපත් වේවි. 1956 තිරගත වුණු ඉන්සාෆ් මේ ගීතය ගායනා කරන්නේ තලත් මෙහෙමුත් සමග ආශා බෝස්ලේ ඔබට මතක නම් සල්ලි මල්ලි සල්ලි නැමති සිංහල චිත්‍රපටයේට ධර්මදාස වල්පොල සමග කලා ශූරි ලතා වල්පොල ගායනා කළ ආසී ඉහළ පාවෙනවා ශ්වේත වූවලා මේ චිත්‍රපටය නිෂ්පාදනය කළන්නේ භාග්‍යදයා චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ කේදාර් කපූර් සංගීතවත් කළේ චිත්‍රගුප්ත දීපද රචන ආઝાદ භූපාලි ලාලි ජයවන්ත සමග අජිත් කමල් ප්‍රධාන චරිත නිරූපණය කළා धड़क रहे आवाज एक है نق میں جدا جدا ہے مگر ساز ایک ہے دو دن آواز ایک ہے کی بے قراری کا انداز ایک ہے دونوں کی بے قراری کا انداز ایک ہے میں جدا جدا ہے مگر ساز ایک ہے විදිහට සිනමාවේ මේ ගීත ඔබට අහන්න ලබා දෙන වෙලාවේ මිතුරනි ඊළඟට තෝරාගෙන තියෙන අපේ ඊළඟ ගීතේ සංගීත නිර්මාණකරුවා රවි රවි ශංකර් ශර්මා. දැන් ඔහු පිළිබඳව අපි විවිධ අවස්ථාවන් වලදී යම් යම් තොරතුරු පිළිබඳව මතක් කරලා තියෙනවා. Tamange පියාගේ මිතුරෙකු ඇසුරෙන් හාමෝනියම් වාදනය ප්‍රගුණ කරලා නිපුණත්වය ලබාගෙන හිටපු රවි සහාය සංගීත අධ්‍යක්ෂකවරයෙකු බවට ශ්‍රේෂ්ඨයට අවතීර්ණ වීමේ වරම උදා කරගන්නේ සංගීතඥ හේමන්ත් කුමාර්ගේ සහාය සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට. ඔය විදිහට තමයි ඔහු ශ්‍රේෂ්ඨයට එන්නේ. ඊට පස්සේ 1955 පෙරගත වුණු වචන චිත්‍රපටයේ ගීතනු නිර්මාණයත් සමගම එහි ගීත සියල්ලම ජනප්‍රිය වීමත් එක්ක රවිගේ සංගීත ජීවිතයේ සාර්ථක මේ ආරම්භය සනිටුහන් වුණු තැන විදිහට අපිට සලකන්නට පිළිවන් අලිත් මහත්මයා. "තුන් නහි और सही" 1971 ප්‍රදීප් කුමාර් සමග කුම්කුම් ප්‍රදාන චර්චාංග පැවවා රාධිකා චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බ්‍රිජ් සංගීතවත් කළේ රවි මේ දීපද රචනය මජ්ජු සුල්තාන්පුරගේ මොහම්මද් රෆි සමග ආශා බෝස්ටේ ඔබට මතකද සිංහල ගීතයක් තියෙන අනුරාග අයින් සුලාවස් ගාන කරන දැසපාක් සිනා කියන රහස තේරුම පින්ලොවක් දෙපාමුලේ පවත් නවාදුනි ඒ ගීතේ නිර්මාණය මේ ගීතේ حضور مجھ سے رہ کے دور دور کے لیے نہ دل بے قرار سے پیار کا جواب دیجیے پیار سے پیار سے دفی ہم سے کس لیے دل دیا ہے کیا اتنی بے ہم سے کس لیے دل دیا ہے کیا ہم نے لیے آپ حد سے بڑھ چلے دیے کہاں بات سنیے مہربان بیٹھیے تو دو گھڑی فرار دی پیار کا جواب دیجار چ آپ کی قسم سنیے تو ذرا دل کہہ رہا ہے کیا آپ کی قسم سنیے تو ذرا بے دل کہہ سدا جے پر آپ کو نہیں دل کی بات پہ یقین پوچھ لیجیے بہار سے پیار کا جواب دیجیے پیار سے سے پیار دور دور سے प्यार का जवाब दे ये प्यार दे එළ දීපයේ ජයසක් මැද රට මැද ඒකාලෝකය රන්ගිර ශ්‍රී ලංකා මధుර සංජලි මధుර සංජලි 0662283600 කියන අපේ දුරකථන අංකත් ඔබට වෙන් කරවා තිබෙනවා. මේ ಭಾರತ සිනමාවේ මියුර රසයේ විඳින වෙලාවේ ඔබේ කැමති ගීත තියෙනවා නම් අපිට මතක් කරන්න. එම නැතිනම් අපේ වැඩසටහන අවසානයේ මතක් කරන ලිපිණයටත් ඔබට පුළුවන් ඒ පිළිබඳව ඔබේ අදහස් අපට කියලවන්න. අපි යන්න කැමති ළඟ චිත්‍රපටයේ ගීත අහන්න අපි තෝරා ගන්නවා මිලන් චිත්‍රපටයේ ගීත. නැත්නම් මේ ගීත අහන්නත් බොහෝ දෙනෙක් අපේ නිල්ලීමක් කරා. අනේ මේ ගීත ලබා දෙන්නකෝ කාලෙකින් නැහුවේ නෑ. ඒ වගේ කියන. ඉතින් ඔන්න අද දවසේ ඔබට මේ ගීත අහන්න අපි අවස්ථාව ලබනවා. මුකේෂ් සමග ලතා මංගেশකර් हम तुम युग युग से ये प्रीत मिलन की جنکری چلن ایک دس نم سے دکش نے کلی بی پر لکشمی کانت پیارے لال سنگیت نوتن جمنا سمگ ප්‍රාන් ප්‍රධාන චරිත නිරූපණය කළා. දැන් නූතන් පිළිබඳව කතා කරද්දී අති දක්ෂ චරිතාංග නිලියක් විදිහට තමයි ඇය ಭಾರತ සිනමාවේ අපිට හඳුනා ගන්න ලැබෙන විශේෂයෙන්ම 50 60 70 දශකයන් වල තාම සුවිශේෂී රංගන ශිල්පියෙක් විදිහට ඇය කැපී පෙනෙන 1936 ජූනි මාසයේ 4 වෙනිදා තමයි උපත ලැබියේ. දැන් මේ චිත්‍රපටය ගීතය පිළිබඳව මතක් කරගදී අය පිළිබඳව තවත් සටහනක් අපිට මතක් කර දෙන්න පුළුවන් නේද මහත්මයා. ඒ තමයි 1967 මේ චිත්‍රපටයේ රාදාගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්තු ඇය එම චරිතය සඳහා හොඳම නිළියට හිමි සිව්වෙනි ෆිල්ම් පෙර සම්මානය පවා දිනා ගන්නට හැකියාව ලබාගත්තු සංකල්පය. हम तुम युग युग से ये इस मिलन के اب کبھی بھی یہ بادل گگن سے آئے بجلی سے ڈر گئے تم ڈر کر ہر جنم کی ندیا کے اس پار විදිහට අපි ಭಾರත සිනමාවේ යම් යම් තොරතුරු පිළිබඳවත් සඳහන් කරමින් මේ ගීත අහන වෙලාවේ මම කැමති මේ ළඟ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා අධ්‍යක්ෂවරයා රංගන ශිල්පියා පිළිබඳව කියන්න. රාජ් කපූර් කිව්වහම ಭಾರತ සිනමාවේ මේ ශ්‍රේෂ්ඨ හැම එකකම අති දක්ෂය. රංගනය විතරක් නෙවෙයි නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය පැත්තෙන් ගත්තත් ඔහුගේ මේ කැපී පෙනෙන අවස්ථාවන් හඳුනා ගන්නට පුළුවන්. ආවාර වගේ චිත්‍රපටයක්, බූත් පොලිස් වගේ චිත්‍රපටයක්, ජක්තේ රහෙන් වගේ චිත්‍රපටයක් ගත්තාම ජාත්‍යන්තර වශයෙන් පවා ජනප්‍රියත්වයට පත් වුණු ඔහුගේ සිනමා නිර්මාණයන් මෙතේට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙනවා. ඔව් ආවාරා චිත්‍රපටය. ආවාරා චිත්‍රපටය ඉතාමත්ම ඉතාමත්ම ජනප්‍රිය වුණා ඔබට මතක නම් මේ ආවාරා චිත්‍රපටයේ පිළිනවා ගීතයක් තියෙනවා මුකේෂ් ගායනා කරන ආවාරා හෝ වරක් රාජ් කපූර් සෝවියට් රුසියාවට ගියා මේ සෝවියට් රුසියාවට මොගියේ නිකන් නෙවෙයි තමන්ගේ මේ ආවාරා චිත්‍රපටය සමගයි මේ ආවාරා චිත්‍රපටයේ ප්‍රදර්ශනය කළාට පසුව ඒ රසිකින් ඒ අවස්ථාවෙම මේ ගීතය ගායනා කරන්න කියලා කිව්වම නමුත් ඔහු කිව්වා මා නෙවෙයි මේ ගීතය ගායනා කරන්නේ මගේ හඬ මුකේෂ් කියලා. සෝවියට් රුසියාවෙන් වහාම අහස් යානයක් ලබා දුන්නා. ඉන්දියාවට ගිහිල්ලා මුකේෂ්ට වැඩම ඉන්න අපිට මේ මුකේෂ්ගේ හඳින් මේ ගීතේ ගායනා කරන අහන්න ඕන කියලා. බොහොම හිතාගෙන හිටියේ මේ ගීතේ ගායනා කරන්නේ රාජ් කපූර්මයි කියලා. ඒ ආමාරා පිළිබඳ මතකය. මේ ඔහුගේම බූට් පොලිස් චිත්‍රපටයේ ගීතයක් අපි අහන වෙලාව. මේ ඔහුගේම බූට් පොලිස් කිව්වත් ඔහු මේ චිත්‍රපටයේ රංගපෑවේ එකම එක දර්ශනයකට පමණයි. ඒ නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළා. නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ ඒ දුම්රියක දුම්රියක ගමන් කරන මගේ පිළිසින්. මේ ගීතේ ගායනා කරන්නේ මොහම්මද් රෆී ආශා භෝස්ලේ සමග පිරිස චිත්‍රපට සංගීතවත් කළේ پدم شری شن کے ساتھ جی کشن کی پد رچنا شل ارے ہے تم دے تیا مانگتے ہیں لو کی تو مانگتے ہیں राधे සිනමාවේ මේ ගීත අහන්න ලබා දෙනවා වගේම මේ රංගන ශිල්පීන් මේ නිර්මාණවලට දායකත්වය ලබා දුන්නු සංගීතකරුවන්, පද රචකයන්, අධ්‍යක්ෂකවරුන්, ගායන ශිල්පීන්, ශිල්පිනියන් මේ හැම කෙනෙක් පිළිබඳව අපිට වෙලාව තිබෙන ආකාරයෙන් කෙටියෙන් හෝ තොරතුරු මතක් කරනවා. අපි මීළඟ ගීතය අහන්න පෙර මීළඟ ගීතයේ රංගන දායකත්වය ලබා දුන්නු මනෝජ් කුමාර් කියන රංගන ශිල්පියා ගැන මතක් කරොත් එහෙම විශේෂයෙන්ම මේ දේශානුරාගය පිළිබඳ තේමාවන් රගත් සිනමා නිර්මාණයන් රසකටම දායක වීම හේතුවෙන් ඔහුට මේ එකල නමක් පටබැඳලා තිබුණා. මිස්ටර් බාර කියන්නේ අර පහරත් කියලා කියනවානේ හින්දි භාෂෙන් ඉන්දියාවට. නිසා කොහොම හරි මිස්ටර් බහරත් කියන ඒ අනුවර්තන නාමයෙන් ඔහු හඳුනාගත්තා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ මේ සිනමා රංගනයන් තුළ අර මා කිව්ව මේ දේශානුරාගය පිළිබඳ නිර්මාණයන් වලට ඔහුගේ වැඩි දායකත්වයක් ලබා දීලා තිබුණා 1937 වසරේ ජූලි මාසයේ 24 වෙනිදා ඔහු උපත ලබන්නේ මනෝජ් හරිකෘෂ්ණ ගිරි ගෝස්වාමි නමින් තමයි ඔහුගේ මුල්ම නම අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ 1964 මනෝජ් කුමාර් සාද්නා සමග රංගපෑ ඉතාමත්ම ජනප්‍රියම චිත්‍රපටයක් වොකාන්ති චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ප්‍රීති චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ රාජ් කෝෂ්ලා සංගීතවත් කළේ මදන් මෝහන් රාජා මෙහෙන්දි අලි ඛාන් විසින් රචනා කළපු මේ ගීතය ගායනා කළේ ලතා මංගেশකර් අද මේ ගීතය විනාශ කරන්නට හදනවා ඇතැම් ශිල්පී නමුත් මේ ගීතය කෙදිනකවත් විනාශ කළ නොහැකි ගීතයක් රජරට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා මදන සංජලි මදන සංජලි මිතුරනි ಭಾರತ සිනමාවේ මේ මියුරු රසය වෙදින වෙලාවේ ඔබට පිළිවන් අපිට කතා කරන්න 06 22 83600 06 22 83600 අපේ දුරකථන අංක ඔබ අපිට මතක් කරපු ඒ වගේම ලිපි මකින් යොමු කරලා තියෙන කේත ඉදිරියේදීත් අපි ඔබට අහන්න ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ಭಾರත සිනමාවේ ජනප්‍රියයි සැලකෙන ගීත නම් කරන්න කිව්වොත් එමේ ගීත 10 15ක් එකපාරටම අපේ මුවගේ තියෙනවා. චිත්‍රපට වේදිහට කිව්වත් එහෙම තියෙනවා. හැබැයි ඊන් මෙදෙන තවත් ಭಾರತ සිනමාවේ අපි අහලා නැති තාම ජනප්‍රියම වස්සවත් ගීත තියෙනවා. ඉතින් ඒවත් අපි අහන්න ලබා දෙමින් අර ජනප්‍රිය ගීත වලට අවස්ථාවක් ලබා දෙමින් වැඩසටහන ඔබට රසවින්දනය කරන්න ලබා දෙන වෙලාවේ මේ ළඟට අපි තෝරාගෙන තියෙන්නේ 1962 වසරේ පෙරගත වුණු සන්නොප් ඉන්දියා චිත්‍රපටයේ ගීතයක්. මේ සන් ඔෆ් ඉන්ඩියා uh, චිත්‍රපටය නිෂ්පාදනය කරලා අර අධ්‍යක්ෂණය කළේ මෙහබුබ් ඛාන්. මේ සන් ඔෆ් ඉන්ඩියා චිත්‍රපටයට පෙර 1959 uh, දී මෙහබුබ් ඛාන් විසින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළා ඒ මදර ඉන්දියා. නමුත් මේ මදර ඉන්දියා චිත්‍රපටයේ තරමටම මේ සන් ඔෆ් ඉන්ඩියා චිත්‍රපටය ජනප්‍රිය වුණේ නැහැ. මේ චිත්‍රපටයේ සංගීතවත් කළේ නෞෂාද් දලී ශකීර් බබයිනි විසින් රචිත ගීතයක් ගායනා කරන්නේ ලතා මංගেশකර් සමග මොහම්මද් රෆි සජීද් සමග කුම්කුම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. سہر تجھے دل ڈھونڈ رہا ہے تجھے دل ڈھونڈ رہا ہے دین میں تری یاد کا طوفان اٹھا ہے دل تیز سہار نظروں سے گرا ہوں تو نظر کیسے نظر کیسے ہوں کیا مجھ میں رہا ہے دل کے سہارے تجھے دل ڈھونڈ رہا دل ڈھونڈ رہا ہے Maria. ස්වභාවයේ එකින් එක මේ රසයන් ඔබට රස විඳින්න ලබා දෙන වෙලාවේ අපි මීළඟට තෝරාගෙන තියෙන ගීතේ රූපරාමී රංගපාන රංගන ශිල්පියා රාජ් කපූර් එන ඔහු පිළිබඳවත් අපිට විවිධ තොරතුරු සඳහන් කරන්න පුළුවන් ಭಾರತ සිනමාවේ හිටපු ජනප්‍රියතම රංගන ශිල්පියෙක් විදිහට ඔහු හඳුනා ගන්නවා නළුවෙක් ලෙස ජනප්‍රිය වුණු මුල් යුගයේදීම Tamanගේ සිනමා නිෂ්පාදන සමාගමක් පිහිටවා ගන්න රාජ් කපූර් අලිත් මහත්මයා වයස අවුරුදු 24 වන විට, ඒ කියන්නේ 1948 වසරේදී තම නමේ මුල් ලකුරු යොදාගෙනමින් RK Films නැමැති සිනමා සමාගම ආරම්භමින් එවකට සිනමාවේ සිටි තරුණතම සිනමා අධ්‍යක්ෂකවරයා බවට පත් වෙනවා. ඒ තමයි නාගේ සමග ප්‍රධාන චරිත රඟපෑ ආක් කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන. ඒක ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සටහනක්. ඔව් ඒ වගේම තමයි ಭಾರತ සිනමාවේ පළමු වෙනි තරු යුගලයේ වන්නේ මේ රාජ් කපූර් සංගම්වලදී. ඊට පසුව තමයි සුපිරි තරු මස්තමට එක් එක් ශිල්පීන් ආවේ. දැන් මේ තෝරා ගන්න ගීතේ රාජ් කපූර් සමඟ මාලා සිං රත්නංගන දායකත්වය ලබා දෙන්නේ මේ චිත්‍රපටයේ. පර්වස් ඔව් 1958 දී මේ පරවර්ෂ චිත්‍රපටයේ මේ ගීතයේ දීපද රචනා කරන්නේ හස්රත් ජයපුරි. මේ හස්රත් ජයපුරිට දීපද රචනා කරන්නට චිත්‍රපටයේ අධ්‍යක්ෂක එස් බැනර්ජිට කතා කරන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා රාජ් කපූර්. මොකද රාජ් කපූර්ගේ චිත්‍රපටවල අනිවාර්යෙන්ම හස්රත් ජයපුරි ගීත ප්‍රබන්ධය කරන නිසා گیتیں گا نا کرنے ملنا ڈی سمدل لتا منگیشکر سنگیتے دیکھو کہ ہزاروں میں تم نے سے دل میرا دل میرا دے دے دیا لیا میرے شام کا چل کے پیمانا پیار کا جام پلانا کہے ہاتھ میں ہاتھ رہے مل کر چل چلے جھول کے رات کہے ہاتھ میں ہاتھ رہے مل کر چل چلے آ دنیا دنیا دنیا دنیا

Kakuri ಗುಸೆ ಗುಲ್ಮೆದ ದಿಲ್ಲ ಬೆಲಿಯಾ ಬೆಲಿಯಾ ಬೆಲಿಯಾ ಬೆಲಿಯಾ මිතුරනි අද දවසේ අපේ ಭಾರತ සිනමාවේ මේ වින්ද මිහිරාවෙන් සමුගෙන යන්න සූදානම් වෙන්නේ තෝරාගෙන තියෙන ගීතයත් ඉතාම රසවත් ගීතයක් වඩපත් වේවි මොහමඩ් රෆී ගායන ගීතයක් මෙන් චුප්‍රහුංගී චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ AVM ස්ටුඩියෝස් අධ්‍යක්ෂණය කරන්නේ ඒ දිනසින් සංගීතවත් කලේ චිත්‍රගුප්ත දීපද රචන රාජේන්ද්‍ර ක්‍රිෂන්ගේ මොහම්මද් රෆී ගායනා කරන්නේ සුනිල් දත් සමග මීනා කුමාරී චිත්‍රපටයේ ප්‍රධාන චරිතකර නර මීනා කුමාරී කියනකොට Tamanගේ සිනමා ජීවිතය තුළ වැඩි වශයෙන් දුක් මුසු චරිත රංගපෑපු රංගන ශිල්පිනිය විදිහට ඒ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි එනම් මේ ගීතෙන් අද සමුගෙන ගියත් ලබන සතියේ තෙරේතාවේ ඔබ සමග වැඩෙන බලාපොරොත්තුවයි අපේ හිතේ තියෙන්නේ ලියන්න පුළුවන් ඔබේ අදහස් ඔබ කැමති ගීත යෝජනා මේ හැම දෙයක්ම නිෂ්පාදක මధుර සංජලී රංගිත ශ්‍රී ලංකා تبلوتی شیلا لال میں کٹے تر پتھر مسکان مسک مجھے مکان میں تھا ہوں مجھے یہ ہوش نہیں ادھر میں تھر رہا ہوں مجھے یہ ہوش نہیں میں تھا عاشق نہ بتا دے کہاں چلا آیا یہ کیا جگہ ہے جہاں مجھے یہاں یہ نہیں میں کون ہوں میں یہاں ہوں مجھے یہاں نہیں میں کون ہوں میں کہاں ہوں مجھے یہاں نہیں کدھر میں آج رہا ہوں مجھے یہاں نہیں میں کون